තුද්දික මහත්මයා අවසරයි ස්වාමීන් වහන්ස මේ YouTube එකේ ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා දෙකම එක වගේ මම මේ දෙකම කියවන්න එකම එක්කෙනාගේ ස්වාමීන් වහන්ස කෙනෙකුට මානසික රෝග ඇතිවීමට හේතු වන අකුසල කර්ම මොනවාද සහ ඉන් අත්මිදීමට කළ යුතු ප්‍රතිවිරුද්ධ කුසල් පහදා දෙරමින් ඉල්ලමි ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ ස්වාමින් වහන්ස අපගේ මිතුරෙකු මානසික රෝගයකින් පෙළේ නම් පිටස්තර පුද්ගලයෙකු වශයෙන් අපට ඔහු වෙනුවෙන් සිදු කළ හැකි කුසල් මොනවාදයි පහදා දෙනමින් ඉල්ලමි. ආ. එතකොට දැන් මානසික රෝග ඇති වෙන්නට විවිධ හේතු තියෙන්නට පුළුවන්. කර්මය වශයෙන් ගත්තන් පස්සේ අන් අයට මානසික ව්‍යාකූල තත්ත්වයන් ඇති කරන්නට යම් බලපෑම් කරලා එක්කෝ මානසිකව පීඩා කරලා එක්කෝ කායික පීඩා තුලින් මානසික රෝගීන් බවට පත් කළා. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් අපේ මේ දායක ගමේ එක තරුණයෙක් ඉන්නවා මානසික වශයෙන් බොහොම අස්ථාවර මට්ටමේ ඉන්නේ. ඉතින් ඒක ඔහුට උපතින් ඇතිවෙච්ච තත්ත්වයක් නෙමෙයි. ඒ තාත්තා මොනවා හරි හොරකම් කරගෙන ඇවිල්ලා ඇඳ යට දාලා තිබිලා ඊට පස්සේ පොලිසියෙන් ඇවිල්ලා හොයනකොට එන්න කියලා වරලා අර ඇඳ යට තිබිච්ච එක අරගෙන දීලා ඊට පස්සේ මේකට තාත්තට තරහ ගිහිල්ලා තාත්තා මොකකින් හරි ගහලා ඒක ඔලුවට වැදිලා ඊට පස්සේ ඒ ඇතිවෙච්ච කම්පනය සහ ඒ ඇතිවෙච්ච ඔලු මොළයට ස්නායු පද්ධතියට ඇතිවෙච්ච ඩැමේජ් එකත් එක්කලා තමයි දැන් ඔහු අර මානසික විකෘතිතාවයටපත් වෙලා තියෙන්නේ. එතකොට මේ වගේ බාහිරින් බලපෑම් කළා, කයට බලපෑම් කරලා කෙනෙකුගේ මානසික ව්‍යාකූල තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. ඒ කියන්නේ ඉන්ද්‍රිය විකෘතිය. මොළය සහ ස්නායු පද්ධතියට යම් යම් හානි කරනවා. අනිත් පැත්තෙන් තමයි එතනත්තර මානසික වද හිංසා පමුණුවලා. දැන් පටාචාරාව උමතු වෙන්නේ කායික ප්‍රශ්නයක් නිසා නෙමෙයි ස්නායු පද්ධතියවත් මොළේවත් ප්‍රශ්නයක් නිසා නෙමෙයි. ඇය මානසික වශයෙන් යම්කිසි පීඩාකාරී මනෝභාවයක් නැවත නැවත නැවත නැවත භුක්ති විඳලා ඒකේ ගිලෙනවා. ඒකේ ගිලුණෙන් පස්සේ අර තමන්ගේ දෛනික කටයුතු පිළිබඳ සංඥා ගිලිහෙනවා. ගිලිහිලා අරකම භුක්ති විඳිනවා. එතකොට එය මානසික රෝගියෙක් බවට පත් වෙනවා. එතකොට අන්න ඒ වගේ බිරිඳ විසින් සැමියාට සැමියා විසින් බිරිඳට මව්පියෝ විසින් දරුවාට දරුවා විසින් මව්පියන්ට මිතුරන් විසින් මිතුරන්ට මිතුර සතුරන් විසින් සතුරන්ට විවිධ කරුණු ඔස්සේ මානසික ව්‍යාකූලතාවයන් ඇති කරන්නට උපායශීලීව ක්‍රියාත්මක වෙන්න පුළුවන් පරිගන්න. ඒ ඒ තැනත්තා අපහසුවටපත් කරා. රිද්දන්න. එතකොට ඒබඳු තත්වයන් ඇති කළොත් ඒවැ කර්ම විපාක වශයෙන් Tamanට ඒ වගේ මානසික ව්‍යාකූලතාවයන් ඇති වෙන්නට පුළුවන්. ඉතින් අනිත් කාරණා තමයි අර Taman සසරේ කරලා තියෙන කුසලය බොහොම දුර්වල කුසලයක් නම් ඒ කියන්නේ හැම කුසලයක්ම අවම වශයෙන් ද්වි හේතුකයි කියන්නේ අලෝභ අද්වේෂ කියන චෛසික දෙකම හැම කුසල් සිතකම යෙදෙනවා අමෝහය කියන ප්‍රඥාව තමයි කලාතුරකින් යෙදෙන්නේ. එතකොට අමෝහයත් යෙදුනොත් ඒවා ත්‍රි හේතුක කුසල්. එහෙම නැත්නම් ද්වි හේතුක කුසල් හැටියට තමයි කුසල් සිද්ධෙන්නේ. හැබැයි ද්වි හේතුක කුසලය දුර්වල නම් අර අලෝභ අද්වේෂ කියන චෛසිකයේ දෙකේ දුර්වලකම නිසා උත්පත්තියට ඒක හේතු වෙනකොට විපාකත්වයටපත් වෙනකොට අහේතුක විපාකයක් තමයි ඇති කරන්නේ. එතකොට අහේතුක කුසල විපාක සිතකින් මනුෂ්‍ය ලෝකේ උපන්නොත් එතනත් උත්පත්තියෙන්ම යම්කිසි මන්ද බුද්ධික දුර්වල මට්ටමක පවතින්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ බැලූ බැල්මටම අපට කායික වශයෙන් පවා හඳුනා ගන්නට පුළුවන්. එතකොට දැන් ඉස්සල්ලා හොයාගන්න ඕන ඔය කියන දැන් මේ මේ ප්‍රශ්නය අහලා තියෙන ඒ ඒ ප්‍රශ්නයට අදාළ වෙච්ච චරිත හෝ එහෙම නැත්නම් තමන් උපකල්පනය කරන චරිත ඔය කොයි පැත්තටද වැටෙන්නේ? කියන්නේ උපතින්ම ඇතිවෙච්ච මානසික විකෘතිතාවයක්ද එතන තියෙන්නේ. උපතින්ම ඇතිවෙච්ච තත්වයක් නම් අර උත්පත්ති සිතේ දුර්වලකම ඒකට හේතු වෙලා තියෙන්නට පුළුවන්. ඒ වගේම උපතින් හොඳට ඉපදිලා පස්සේ කාලෙක තමන්ගේ චින්තනය ව්‍යාකූල වීම නිසා අර පටාචාරාවට වුණා වගේ යම් යම් සිදුවීම් නිසා මානසික රෝගීන් බවට පත් වෙන්න පුළුවන්. ඒ දෙවැනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව තමයි අර ඒ අපේ දායක පවුලේ අර තරුණ දරුවාට වගේ යම්කිසි බාහිර බලපෑමක් නිසා මානසික ව්‍යාධිය ඒ මනස නිවැරදි විදිහට ක්‍රියාත්මක නොවෙන්නට පුළුවන්. ඉතින් ඔය අවස්ථාවලින් මොන අවස්ථාවකටද ඒ තමන් අදහස් කරන රෝගියාපත් වෙලා තියෙන්නේ? කියලා සිතලා බලලා ඊට ප්‍රතිවිරුද්ධ කුසලය දැන් අන් අයට මානසික පීඩා ඇති කිරීම නිසා නම් Tamanට ඒක බලපාන්නේ Tamanටත් මේ ජීවිතේ බාහිර එහෙම පහරක් වැදීමක් හෝ එහෙම මොකක්වත් වෙලා නැහැ. උපතින් ප්‍රශ්නයක්වත් නැහැ. උපතින් හොඳට ඉපදුනා. පස්සේ කාලෙක මනස ව්‍යාකූල වුණා. එතකොට එහෙම වෙන්න පුළුවන් අර විදිහට සසර ගමනේ ඍජුව මානසික බලපෑම් ඇති කරලා ව්‍යාකූල කිරීම. එතකොට Tamanට හොඳට ඉපදුනා හැබැයි පහරක් වැදිලා අර විදිහේ තත්වයකටපත් වුණා. ඒක හේතු ඒක වෙන්න පුළුවන් පෙර සසර ගමනේ ඒ වගේ අයට තලලා පෙළලා මානසික රෝගීන් බවටපත් කරනවා. ඉතින් උපතින්ම ඒ தત્ත්වය උරුම කොටගෙන ආවනම් ඒ தત્ත්වයට හේතු වෙන්න පුළුවන් අර තමන් කරගත්තු කුසල කර්මවල දුර්වලකම. ඉතින් ඒවා තේරුම් අරගෙන එයට ප්‍රතිවිරුද්ධ කුසලයක් කරද්දී ඉතින් හැකි හැම විටම අර වගේ මානසික රෝගීන්ට උවටන් කිරීම ප්‍රතිකාර කිරීම වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම වෛද්‍යවරුන් වෙත යොමු කිරීම ඊළඟට උපදේශකවරුන් වෙත යොමු කරලා මනස සකස් කරගන්නට සහාය වීම ආදී කුසල කර්ම කරනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් අනිත් අකුසල කර්ම විපාක යට කරගන්න තමන් විසින් ඒකට අදාළ කුසල එකලාට මානසික රෝගියාට තමන් විසින් ඒක කරන්න කිව්වට එතන පිහිටවන්න පහසු නැහැ. ඉතින් එතකොට ඔහුට යම්තන් ඒවා හේතු කරවලා මව්පියන් හෝ මිතුරන් හෝ වැඩිහිටියන් හෝ ඥාතීන් විසින් තමයි ඒවා ක්‍රියාත්මක කරන්න වෙන්නේ. ඉතින් ඒක එච්චර ප්‍රබල කාරණයක් නෙමෙයි. එතනදී ආශිර්වාදයක් සිද්ධ වෙනවා. මවගේ පියාගේ ආශිර්වාද දරුවාට ඍජුව බලපානවා. හැබැයි අර තමන් හිතලා කල්පනා කරලා ඥාන සම්ප්‍රයුක්ත තමන් කුසල් කරගන්නවා තරම් ප්‍රබල නැහැ. ඒ වෙලාවේ ඉතින් අර ආශිර්වාදයක් කිරීම ප්‍රාර්ථනා විශේෂයෙන් අපි දැන් අර අද කාරණා හතරක් ගැන අපි කියවනේ ඒකේ හතරවෙනි කාරණේ ආශිර්වාද කිරීම සත්‍යක්‍රියා කිරීම වැනි ඒ අනුන්ට කරන ආශිර්වාදයක් හැටියට තමයි ඉතින් මානසික රෝගියෙකුට උදව් කරන්න පුළුවන්. මොකද ඔහුට ක්‍රියාත්මක වෙලා මේ මේ විදිහට කරන්න කියලා කිව්වට ඒක පහසු නෑ. ඉතින් ඔහු සතුව මිල මුදල් තියනවා නම් ඒව යොදවලා අර විදිහට රෝගීන්ට ප්‍රතිකාර කරන්න ආදිය යොදවන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ අනේ මට ඒකට පොඩි දෙයක් අහන්න කැමති. මේක වික්ෂුන් වහන්සේ නමක් කියපු එකක් නෙවෙයි දේශනා කරපු දෙයක් නෙවෙයි අප මගේ මිතුරෙක් කියපු දෙයක්. මත්පැන් පාවිච්චි කරන අයටත් ඊළඟ භවයේදී මේ මන්ද බුද්ධික ලෙස ඉපදෙන්න පුළුවන්. ඒක බුදුහාමුදුරෝ දේශනා කරන උම්මත්තක විගත ලජ්ජ ගුණා භවಂತಿ මත්පැන් බීම නැවත නැවත නැවත නැවත මත්පැන් පානය කිරීම නිසා ඔහුගේ ස්නායු පද්ධතිය ඉන්ද්‍රිය පද්ධතිය යම්කිසි දුර්වල තත්වයක් ඇති වෙනවා. ඒ දුර්වලකම නිසා ඔහුගේ චින්තනය ගොඩාක් දුබල වෙනවා. ඒතර ඒ දුබල වීම හේතු කොටගෙන ඒ වගේ දුර්වල මානසික මට්ටමකින් ඔහු මේ ජීවිතයෙන් චුත වුනහම අර ශක්තිමත් ආත්ම භාවයක ඉපදීමේ අවකාශය අඩුයි. එතකොට එහෙම අය වඩා දුර්වල මානසික තත්ත්වයෙන් ඊළඟ භවෙ ඉපදින්නට ඉඩ කඩ වැඩියි.